මරණය ගැන නිතර නිතර නිතර මෙනෙහි කිරීමට කල්පනා කිරීමට සිටීමට කියනවා මරණානුස්සතිය කියලා. මැරෙන බව නිතර සිහිපත් කිරීම. ඒකෙන් බොහෝ පින් කුසල් රැස් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා. මේ ගාථාවේ අදහස ගත්තොත් මේ දේශනාවේ ආරම්භයේ හැටියට පවාත දීප තුල්යාය ආයුසන්තතියාක්කය වේගයෙන් සුලං හමන තැනක දල්වන ලද පහනට දැල්ලක් මෙන් ගෙවෙමින් පවතින ආයුෂය පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සති මේ ගෙවෙමින් පවතින ආයුෂය අන් අයගේ මරණය හා සමාන කොට සිටීමෙන් බැලීමෙන් මරණය සිහි කිරීමේ භාවනාව කළ යුතුයි කියන එක තමයි මේ ගාථාවේ අදහස. තවත් ටිකක් සරලව ගත්තොත් වේගයෙන් හුලං හමන විවෘත ස්ථානයක අපි පහනක් දැල්වලා තිනවා. ඒ දැල්වලා තියෙන පහන හැම කාරණයක්ම සම්පූර්ණව තිබෙනවා. පහන හොඳට තියෙනවා, තෙල් හොඳට තියෙනවා, tire හොඳට තියෙනවා, මේක හොඳට දල්වලා තියෙනවා. එලිමහනේ මේ විදිහට දල්වලා තියෙන පහන දැල්වි දැල්වි පවතිනවා. නමුත් විවුර්ත ස්ථානයක තිබෙන නිසා වේගයෙන් හමන හුලඟක් ඇවිල්ලා මේ පහන නිවා දමනවා. එහෙම නැත්නම් පහන නිමුන් නැත්නම් වේගයෙන් හුලඟක් ආවේ නැත්නම් ඒත් මොකද වෙන්නේ? හුලඟ ආවේ නැතත් මේ පහන තිරේ තෙල් ඉවර වීමෙන් එක්ක පහනට පහන ගිනි අරගෙන ආපදාවක් වීමෙන් මේ පහන නිවිලා යනවා. අන්න ඒක තමයි උපමාව. පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සති. හොඳට ජීවත් වෙන මිනිස්සු මේ අද කාලේ වගේ මේ වසංගත කොරෝනා තත්ත්වයත් එක්ක අපි හිතුවොත් හොඳට ශක්තිමත් අය හැම පැත්තකින්ම හොඳට සම්පූර්ණ අය මේ වෙසනකාරී தത്വයට මුහුණ දීලා එක පාටම සියලු කාරණා තීද්දි සියලු ශක්තිය තීද්දි මැරිලා වැටෙනවා. ලෝකේ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ලක්ෂ ගණන මිනිස්සු මැරිලා තිබෙනවා. ලංකාවෙත් සෑහෙන ප්‍රමාණයක් දහස් ගණනක් මැරිලා තියෙනවා. අන්න අපි මේ කාලෙත් එක්ක මෙතනදී හිතන්නට පුළුවන් අපිට. ජීවිතයත් හරියට දැල්වි දැල්වි තියෙන පහනක් වගේ. අපේ ජීවිතේ මුලයි අගයි අපි ගත්තොත් මේ මොහොතේ මේ මරණානුස්මතිය ගැන මෙනෙහි කරන වෙලාවේ අපේ මුල කොතනද? අපි ඉපදිච්ච දවසද? නෑ ඊටත් එහාට යනවා. මේ ජීවිතේ අපි සාමාන්‍ය විවාහාරයේ අපි භාවිතා කරන උපැන්න සාතිකයේ ගත්තොත් එතන තියෙන අසවල් අසවල් පළාතේ අසවල් දිස්ත්‍රික්කයේ අසවල් කෝරළේ පත්තුවේදී අසවල් තැනදී මේ පුද්ගලයා මේ අසවල් වෙලාවට ඉපදුනා කියලා. ඒ සම්මතේ. අපි ටිකක් යමුරට ගියොත් ඇත්තටම ඉපදිච්ච දවස අපි කවුරුත් දන්නේ නැහැ. ඉපදිච්ච දවස හරියට දන්නේත් නැහැ, මැරෙන දවස හරියට දන්නේ නැහැ. මව් කුසේ පිළිසිඳගත් දවස තමයි ටිකක් අපි නුවණ අවදි කරලා බැලුවොත් මව් කුසේ ඉපදිච්ච දවස තමයි අපේ සැබෑම උපන්දිනේ. මේ ලෝකේ ඉන්න කිසි කෙනෙකුට කියන්න පුළුවන් දෙයක. බෑ. පුළුවන් කමක් නැහැ. ඒ ගැන වැටහීමක් නැහැ. ඒ ගැන මෙනෙහි කරලා බලන්න පුළුවන් කමක් නැහැ. මම මෞකුසේ පිළිසඳගත්තේ කවදාද කියලා. අන්න ඒ බඳු තත්ත්වයක් අපිට තියෙනවා. මුල අග කියන කාරණා දෙක පිළිබඳව අපිට හරි තීරණයක් නිශ්චයක් ගන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවත් වෙන අපි කවුරුත් උපත වගේම විපත කවදාද සිද්ධ වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ওই දෙකම නොදැනගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඒක දැනගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ජීවත් වෙන කාලෙදී ඔය උපතත් විපතත් අතර හොඳ හැටියට ප්‍රතිපත්තිගරුකව හොඳින් ජීවත් වීම තමයි අවශ්‍ය කරන්නේ. මොකද අර දෙක හොයන්න යාමේ එච්චර ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. ජීවත් වෙන කාලය තමයි වැදගත් වන්නේ ධර්මයට අනුව ගත්තට පස්සේ. එතකොට අර පහන වගේ තමයි පහනේ දැල්ල වගේ තමයි අපේ ජීවිතේ. හුලඟක් හැමුවොත් දැල්ල නිවිල යනවා වගේම අපිටත් ආපදාවක් ආවොත් අපේ ජීවිතේ නැති වෙලා යනවා. අපේ ජීවිතේටත් ආපදාවක් ආවේ නැත්නම් අපේ පුණ්‍ය ශක්තිය, කර්ම ශක්තිය, කුසල අකුසල කර්මය බලවත්ව තියෙනවා අපේ ජීවිතයත් අපේ ජීවිතේන්ද්‍රිය පවතිනකන් අපේ ජීවිතයත් පවතිනවා. මේ ගාථාවෙන් කියුනේ සත්වයාගේ ආයුෂත් අර දැල්වී තියෙන පහන වගේ පාන දැල්ලපු වෙලේ ඉඳන් පහන ගමන් කරන්නේ කොතනටද? පහනේ දැල්ලේ අවසානයට. ඒ වගේ තමයි ජීවිතය. අපි උපත්ති අපි උපත්ති ලැබුවා නම් අපි යන්නේ කොතනටද මරණයට. අපි හැමදෙනාම මේ අවස්ථාවේ හොඳට මනසේ තියාගන්නට ඕන දේ තමයි මේ උපදුන ඉපදුනා වූ අපි හැම කෙනෙක්ම ඉපදිලා තියෙන පහළ වෙලා තියෙන හැම දෙයක්ම ගමන් කරන්නේ අලුත් ජීවිතයකට නෙවෙයි අපි අපි මිනිස්සු ගැන හිතුවොත් මේ මිනිස්යන් වෙන අපි ගමන් කරන්නේ ලස්සන ජීවිතයකට ජීවිතය කරා නෙවෙයි. අපි හැම කෙනෙක්ම ගමන් කරන්නේ කොතනටද? මරණයටයි. අපි ගමන් කරන්නේ ජීවිතයට නෙවෙයි මරණයට බව අපි හොඳට මනසේ ගැඹුරුම තැන තැම්පත් කරගෙන තමයි ජීවත් වෙන්නට ඕනේ. එසේ ජීවත් වෙනවා නම් අපිට හරි පහසු මේ ජීවිතය ගත කරන්න. එතකොට මේ ගාථාවේ අදහස පැහැදිලි. දැල්වි දැල්වි තින පහනක් වගේ තමයි අපේ ජීවිතය. ඒ පහන් සිල වගේ තමයි අපේ ජීවිතේ. තිරේ තෙල් තියෙනකන් කුලඟක් ආවේ නැත්නම් ඒ පහන පවතිනවා. අපේ ජීවිතේටත් ආපදාවක් ආවේ නැත්නම් අපේ ජීවිතය පවතිනවා. නමුත් කොතෙන්දී හෝ මේ ජීවිතේ ඉවර වෙනවා. ඒකට කියනවා මරණය කියලා. මරණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මරණය කියලා කියන්නේ මොකද්ද? අපි සාමාන්‍ය තේරෙන සිංහලෙන් ගත්තොත් සත්‍ය විභංග සූත්‍රයේදී මේ කාරණේ ඊටාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මරණය කියලා කියන්නේ මොකද්ද? එක් භවයක, එක් ආත්ම භාවයක සත්වයෙකුගේ ජීවිතේන්ද්‍රිය නැති වී යාම තමයි මරණයටපත් වීම කියලා කියන්නේ. මරණය කියලා කියන්නේ එක් ආත්මයක එක් සත්වයෙකුගේ ජීවිතේන්ද්‍රිය නැති වී යාම තමයි මරණය කියලා දැක්ුවේ. දැන් අපි කවුරුත් දන්නවා අපි මේ සංසාරයට ආපු දවස අපි කවුරුවක්වත් දන්නේ නැහැ. ධර්මයට අනුව අපි අහලා තිනවා අනව තග්ගෝයන් භික්කවේ අනම තග්ගෝයන් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති මහණෙනි මේ සසර ආරම්භයේ එක් සත්වයෙකුගේ ආරම්භය මේ කියන්න පුළුවන් කමක් නැහැ. පණවන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දැක්වුවා. ඒකෙන් බුදුරජාණන් වහන්සේට මේකේ මුල පේන්නේ නැහැ කියන එක නෙවෙයි ඒකේ අදහස. මේ සාමාන්‍ය පුදග්ජන කෙනෙකුට බුදුහාරෝ දේශනා කරනවා මේ සත්වයාගේ උපත පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. මොකද ඒ ඇත්තාගේ ඥානය අඩු නිසා. ਸਰවඥෝ බුදුරජාණන් වහන්සේ සෑම සත්වයෙකුගේම උපත විපත පෙර જાති අතීත භව පිළිබඳව ධර්මදේශනා පැවැත්වීමේදී අතීත භවත් බලලා ඒ කෙනාගේ මේ කෙලෙස් ආසය අනුසය කොහොමද තියෙන්නේ කියලා බලලා තමයි ඒ කෙනාට ගැළපෙන ආකාරයට තමයි ධර්මයේ දේශනා කරේ. එතකොට පින්වත්නි ජීවිතේන්ද්‍රියේ පැවැත්ම තමයි ජීවත් වීම කියලා කියන්නේ. එක් සත්වයකගේ එක් භවයක ජීවිතේන්ද්‍රියාගේ පැවැත්ම තමයි ජීවත් වීම කියලා කියන්නේ. ජීවිතේන්ද්‍රියේ නැති වී යාම තමයි මරණය කියලා කියන්නේ. මොකද්ද ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ? දැන් අභිධර්මයට වගේ යනකොට ජීවිතේන්ද්‍රිය බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මොකද්ද පින්වත්නි ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ? ඔය අටවිසි රූප කලාපවල ජීවිතේන්ද්‍රිය රූපය කියලා එකක් දක්වලා තියෙනවා. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? සිතත්, සිටිවිලිත් ජීවත් කරන ශක්තිය තමයි ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. ආයු ශක්තිය පිරිහීමෙන් හොඳ නරක දෙකේදීම ශක්තිය එකවර අවසන් වීමෙන් මරණය සිද්ධ වෙනවා. ජීවිතේන්ද්‍රිය සිඳී යනවා. මේ සියල්ලම තිබියදී ඇතැම් විට හදිසි උපක්‍රමයක් නිසා උපක්‍රම මගින් මරණය සිද්ධ වෙන්න පුළුවන්. අන්න මේ මරණය අරමුණු කරගෙන මරණය සිහි කෙරෙන සිහි කරන භාවනාව තමයි මරණානුස්මති භාවනාව කියලා පැහැදිලි කරලා තියෙන විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ මරණය ගැන සිහි කිරීම මරණානුස්මතිය හැටියට දැක්කුවා. මරණානුස්මතිය හැටියට දැක්කුවා. ඉතින් එතකොට පින්වත්නි අපි මේ ගාථා ධර්මයට අනුව මේ කාරණා ටිකක් පැහැදිලි කර දීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පින්වත්නි අපි මේ මාතෘකා කරගත්ත මේ ගාථා ධර්මය කොහෙද තියෙන්නේ කියලා මොන වගේ තැනකද තියෙන්නේ කියලා අපි නුවණින් බැලුවොත් පින්වත්නි ඔයත් උන්ගේ ගෙවල් වල මහා පිරිත් පොතක් ඇති. ওই මහා පිරිත් පොතේ උපග්‍රන්ථේ ලොකු පිරිත් ටික වුණාට පස්සේ දින පොඩි පොඩි කොටස් ටිකක් තියෙන ටිකක් තියෙනවා උපග්‍රන්ථ කියලා. ওই පිරිත් පොතේ උපග්‍රන්ථේ තියෙනවා ප්‍රධාන මාතෘකාවක් චතුර රක්ඛා භාවනා කියලා. සෑම බෞද්ධයෙක් විසින්ම ධර්ම මාර්ගයේ යන කෙනෙක් විසින්ම තමාගේ ආරක්ෂාව තහවුරු කරගන්න භාවනා ක්‍රම හතරක් නිතර පුරුදු කරන්නට ඕනේ. මොනවාද ඒ? බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාරක්ඛා බික්කු භාවෙය්‍ය සීල ඔය විදිහට දිගට තියෙනවා. ගාථා පෙළක්ම තියෙනවා. ඒකේ පළවෙනි ගාථාව තමයි මරණානුස්මති භාවනාව ගැන දැක්වෙන තැන පළවෙනි ගාථාව තමයි මේ පවාත දීපතුල්යාය ගාථාව හැටියටයි සඳහන් වෙන්නේ. එතකොට පින්වත්නි නිතර අපි මෙනෙහි කර යුතු භාවනා හතර මොනවාද? බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්මතිය. බුද්ධානුස්සතිය කියලා කිව්වේ බුදු ගුණ මෙනෙහි කිරීම. මෙත්තානුස්සතිය කියලා කිව්වේ මෛත්‍රිය වැඩි වීම. අසුභානුස්සතිය කියලා කිව්වේ තමාගේ කයත් අනිත් අයගේ කයත් කයේ පවතින අස්තිර ස්වභාවය මෙනෙහි කිරීම. මරණානුස්මතිය කියලා කිව්වේ තමන් මැරෙන බවත් අනිත් අය මැරෙන බවත් සිහිනුවණින් බැලීමට කිව්වා මරණානුස්මතිය කියලා. මරණානුස්මති භාවනා කමඨහන යටතේ ගාථා 12ක් පමණ සඳහන් වෙලා තියෙනවා. ඒකේ පළවෙනි ගාථාව තමයි මේ ගාථාව. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ මේ මරණානුස්මතිය වඩන කෙනාට මොන වගේ ආනිසංසද ලැබෙන්නේ කියන එක දක්වලා තියෙනවා. මරණ සතිය වැඩිීමේ ආනිසංස දක්වලා තියෙනවා. මරණ සතින් භික්කවේ භාවේත මරණ සති භික්කවේ භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානා කියලා දක්වලා තියෙනවා. මහණෙනි මරණය පිළිබඳව නිතර වඩන්න. මහණෙනි මරණ සතිය යමෙක් වඩනවා නම් බොහෝ කොට පුරුදු පුහුණු කරනවා නම් මහත්ඵල මහානිසංස වෙනවා. මහත් අනුසස් ඇත්තේ වේ මහත් අනුසස් තියෙනවා කියලා දේශනා කළා. ඒ වගේම අමත පරියෝසాన මන්නානුස්මතිය වඩන කෙනා නිවනට පැමිණීමට ඒ කෙනාට ඉක්මනින් පුළුවන් වෙනවා කියලා වදාලා. නිවන් සුව ලබන්න පුළුවන් කියලා. මරණානුස්මති භාවනා වඩන කෙනාට බුදුරජාණන් වහන්සේ ආනිසංශ පැහැදිලි කරලා තිබෙනවා. මරණ සති මනුයුත්තෝ බික්කු සතතං අපමත්තෝ හෝති කියලා තවත් තැනක පැහැදිලි කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් යම්කිසි භික්ෂුවක් මරණ සතියෙහි යෙදෙනවද නිතර මැරෙන බව සිහි කරනවද අන්න ඒ කෙනා අප්‍රමාදී කෙනෙක් හැටියට සැලකිල්ලෙන් හා උද්‍යෝගයෙන් වහවහ කටයුතු කරන කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ කාලේ හැටියටත් හොඳට මේ මරණානුස්මතිය කියන එක හොඳට වඩන්නට ඕනේ. බොහෝ පින් බොහෝ කුසල් රැස් කර ගන්නට අපිට ඒ තුල හැකියාව ලැබෙනවා. දැන් අපි තව පියවර කීපයකින් මේ මරණානුස්මති භාවනාව දිහා බැලුවොත් එක විදියක් තමයි මේ යම් කිසි කෙනෙක් මේ මරණය පිළිබඳව සිහිය මරණානුස්මතිය හරි හැටියට තමාගේ මනස තුළ දියුණු කරගත්තේ නැත්තම් යමෙක් මරණානුස්මති භාවනාව වැඩිුවේ නැත්තම් ඒ කෙනාට කරුණු හතරක් ලැබෙනවා. ඒ නිසා සිහිනුවණින් මනවින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් හරි මේ මරණය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට අපි බොහෝම සැලකිල්ල දක්වන්නට ඕනේ. යම් කිසි කෙනෙක් ඔන්න මරණානුස්මතිය වඩන්නේ නැහැ මැරෙනවා කියන එක නිතර හිතන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ කියන එක තමයි මේ කරුණු හතරෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඔන්න තමන්ගේ මරණානුස්සතිය වඩන්නේ නැති කෙනාට කෙනාට මොකද වෙන්නේ? තමන්ගේ හිතවත් කෙනෙක් මැරෙනවා. තමාගේ හිතවත් කෙනෙක් මරණයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා අතිශයින් ශෝක කරනවා. දෙවෙනි කාරණය තමයි තමන්ගේ සතුරෙක් මැරෙනවා. තමන්ගේ සතුරෙක් මරණයටපත් වෙනවා. එයා බොහොම සතුටටපත් වෙන. එයාගේ ප්‍රබෝධය ඇති වෙනවා එතකොට. ආ මෙයා අසවලා මැරුණානේ කියලා ඒ මරණය ප්‍රබෝධයට හේතු වෙනවා. තුන්වෙනි එක තමයි තමන්ගේ මැදිහත් කෙනෙක් තමා බොහොම උපේක්ෂකව ඇසුරු නිසුරු කරන කෙනෙක් මැරුණොත් ඒ මරණයෙන් සංවේගය හටගන්නේ නැහැ. මොකද්ද සංවේගය හටගන්නවා කියලා කියන්නේ? සංවේග කරනවා කියලා කියන්නේ බොහෝ තැන්වල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. ආතාපිනෝ සංවේගිනෝ බවාත මේ සසර දුක් විඳීම් පිළිබඳව මේ තියෙන දුක පිළිබඳව සංවේගය ඇති කරගන්න කියලා දේශනා කරලා තියෙනවා. එහෙම කෙනාට තමයි නිවනට සමීප වෙන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා තියෙනවා. සංවේග කරනවා කියලා කියන්නේ මේ මසසට එහා ගියපු නුවණ නැමැති ඇහෙන් මේ මරණය පිළිබඳව දකින්න. ඒකට කිව්ව මරණය පිළිබඳව සංවේගය ඇති කර ගන්නවා කියලා. නුවණ නැමැති ඇහෙන් දැකීමෙන් බොහෝ පිසිද්ධ කරගන්න ලැබෙනවා. මේ අනිත්‍ය ස්වභාවය, ලෝක ස්වභාවය, මේ ජරා ව්‍යාධි මරණවල තියෙන ස්වභාවය ඒ කෙනාට හොඳට නුවණින් දකින්න ලැබෙනවා. සංවේගයෙන් දකින්න කෙනාට මනාව අවබෝධයෙන් නුවණ නැමැති ඇහෙන් දකිනවා. ඒකට කියවා සංවේගයෙන් බැලීම කියලා. මැදිහත් කෙනෙක්ගේ මරණය සංවේගය හටගන්නේ නැහැ මරණය ගැන හිතන්නේ නැති කෙනාට. සංවේගය හටගෙන තියෙනවා නම් බොහෝ පින් කුසල් රැස් වෙනවා. හතරවෙනි කාරණය තමයි තමන්ට මරණය කියන එක එළඹෙනවා. කොයි වෙලාවෙ හරි තමන්ටත් මැරෙන්න සිද්ධ වෙනවා. තමාගේ මරණයේදී බිය, තැති ගැනීම, සන්ත්‍රාසය, බියවීම අතිශයින් හට ගන්නවා. දැන් බලන්න මේ කරුණු හතර. මරණය ගැන යමෙක් වඩන්නේ නැද්ද? හිතවත් කෙනෙක් මැරෙනවා එතකොට එයා බොහෝම ශෝක කරලා බොහෝ පව් රැස් කරගන්නවා. සතුරෙක් මැරෙනවා බොහෝම සතුටටපත් වෙලා බොහෝ පව් රැස් කරගන්නවා. මැදිහත් කෙනෙක් මැරෙනවා සංවේගය හටගන්නේ බොහෝ අකුසල් හටගන්නවා. තමන්ට මරණය එළඹුණාම එයා බොහෝම බය වෙලා අකුසලයේම බලවත් වෙලා එයා සතර පායට උනත් යන්න බැරි කමක් නැහැ. පමත්තස්සහි භික්කවේ චත්තාරෝ අපාය සකගේහ සදිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මහණෙනි යම්කිසි කෙනෙක් ජීවිත කාලෙම ප්‍රමාදද මොකේද ප්‍රමාද කුසලයේහි පින් කිරීමේ ප්‍රමාදද එයාට සතර අපාය තමන්ගේ මහගෙදර වගේ වැඩිපුරම යන්නේ ඒබඳු ස්ථානවලට වැඩිපුරම උප්පත්ති ලබන්නේ මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ නෙවෙයි පහත් තැන්වල තමයි යා උපදින්නේ අන්න බලන්න තමාගේ මරණය ආවට පස්සේ අතිශයින් ශෝකයටපත් වෙනවා. තැති ගැනීමටපත් වෙනවා. මරණානුස්මති භාවනාව පුරුදු පුහුණු කරන්නේ නැති කෙනා. එතකොට මේ හතරේම අනිත් පැත්ත ගන්නට ඕනේ. යම් කිසි කෙනෙක් මරණානුස්මතිය වඩනවද තමාගේ හිතවත් කෙනෙක් මරුණොත් එයාට ශෝකේ හටගන්නේ නැහැ. එයා මධ්‍යස්ත වෙනවා. තමාගේ සතුරෙක් මැරුණොත් එයා සතුටු වෙන්නේ යන්නේ නැහැ. එයා උපේක්ෂක වෙනවා. තමාගේ මැදිහත් කෙනෙක් මැරුණොත් එයාට හොඳට සංවේගය හට ගන්නවා. තමාට මරණය ලැබුණාම එයා බය වෙන්නේ නැහැ. එයා දක්ෂයි පින කුසලය මතු කර ගන්නට. පින්වත් අපි හැමදෙනාටම මේ චුතිචිත්තය කියන එක කොයි වෙලාවෙදි හරි යෙදෙනවා. චුතිචිත්තය ප්‍රතිසන්දිය පටිසන්දි චිත්තං චුතිචිත්තං කියන pāli වචන දෙක තමයි තියෙන්නේ. එතකොට මේ උපතත් විපතත් අපි කවුරුවක්වත් හොඳ හැටි දන්නේ හරිය හැටියට දන්නේ නැහැ. ඉපදුනාද කියන එක පිළිබඳවත් හරි අවබෝධයක් නැහැ. මරණයටපත් වීම පිළිබඳවත් හරි අවබෝධයක් නැහැ ඇත්තටම ගත්තොත්. ඉතින් ඒ නිසා තමාට තියෙන සිහිය ශක්තිය යොදවලා හොඳට මේ මරණානුස්මතිය කියන එක හොඳට වඩන්නට ඕනේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ බොහෝ තැන්වල මරණානුස්මති භාවනාවේ අපි අර කලිනුත් සඳහන් කරා වගේ මේ මරණානුස්මති භාවනාවේ ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගොඩාක් වර්ණනා කරලා තියෙනවා. ඒ ගොඩක් වර්ණනා කරලා තියෙන ඇයි මරණානුස්මති භාවනාවේ වැඩිමේ තියෙන වටිනාකම අවබෝධ කරවන්නටයි. මරණානුස්මති භාවනාව වැඩිමේ ආනිසංස පැත්ත ගත්තොත් එහෙම ආනිසංශ 10ක් අපිට ත්‍රිපිටකයට අනුව ගොඩු කරලා ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි මරණානුස්මති භාවනාව වඩන කෙනා ජීවිතයේ තියෙන අස්තිරභාවයෙහිවත් වෙනස් වීම පිළිබඳ හොඳට අවබෝධයෙන් කටයුතු කරන්න. වෙනස් වීම අස්තිරත්වයේ පිළිබඳ යාට හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට යා ඇලෙන්නේ ගැටෙන්නේ යන්නේ නැහැ මධ්‍යස්තව ජීවත් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි තමා සතුව රළු දැඩි රුදුරු නරක නපුරු සිටිවිලි ඇතොත් ඒවා මරණානුස්මතිය වඩන කෙනාට එහි ආනිසංස හැටියට ඒවා වහා දුරු කරගන්නට අවස්ථාව ලැබෙනවා. බලන්න කොච්චර වටිනවද කියලා. තුන්වෙනි කාරණය තමයි කරුණා මුදිතා ආදී ගුණධර්මයන් නිරන්තරයෙන්ම ඔහුගේ මනසේ පවතිනවා. ඒවා වැඩෙනවා. හතරවෙනි කාරණය තමයි මරණ බය දුරු වෙලා පවට බිය ඇති කරගන්නවා. පස්වෙනි එක තමයි සෑම මොහොතකම කුසලයට ප්‍රමාද වෙන්නේ නැහැ. ප්‍රමාද නොවි පින් කිරීමේ කුසල් කිරීමේ ප්‍රමාද නොවි කටයුතු කරනවා. හයවෙනි ඥානිසංසය තමයි දැන් අපි සාමාන්‍යයෙන් ඉන්න මිනිස්සු හැම කෙනෙක්ම ජීවිතයට හරි ආසයිනේ. තීන දේවල් වලට හරි ආසයිනේ. හයවෙනි කාරණේ තමයි ජීවිතයේ පිළිබඳ ආසාව අඩු කරගන්න ලැබෙන ප්‍රධානම ක්‍රමය තමයි මේ මරණානුස්මති භාවනාව. හත්වෙනි එක තමයි පාපයට නිඳා කරන මසුරු මල දුරු කරන කෙනෙක් වෙනවා. කොච්චර ඇලිලා තියෙනවද අපි දේවල් වලට. අන්නේ ඇලීම අඩු කරගන්න ලැබෙනවා මේ මරණානුස්මතිය වඩනකොට. අටවෙනි කාරණේ තමයි අනිත්‍ය සංඥාව. මේ වෙනස් වීම කියන කාරණාව අනිත්‍ය සංඥා අනිත්‍ය සංඥා කියන එක බොහොම ගැඹුරු එකක්. අනිච්ච සංඥාව නිතර පුරුදු කරන්න ලැබෙනවා. නවවෙනි එක තමයි නුමුලාව බිය රහිතව කලුරිය කරන්න ලැබෙනවා. දහවෙනි එකල කාරණේ තමයි දිනු කරගත්ත මනසක් තියෙන නිසා ඉක්මනින් විදසුන් නුවණ උදා වෙලා සසනින් මිදීමට එයාට බොහෝම හොඳට අවස්ථාව ලැබෙනවා. දැන් අපි මේ දිග කාරණා ටිකක් තමයි මේ බොහොම කෙටි කරලා පැහැදිලි කරගන්නට යෙදුණු මරණානුස්මතිය පිළිබඳව. ආනිසංශ එතකොට කීයද? ආනිසංශ 10ක් ලැබෙනවා කියලා දැක්වුවා මරණානුස්මති භාවනාවේ. ඊළඟට පින්වත්නි මේ මරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල බොහෝ දේශනාවල් නොයෙකුත් කතා උදාහරණ උපමා උපමේය මගින් දක්වලා තිබෙනවා. මේ වෙලාවේ හැටියට අපි කරුණු පහක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මරණය පිළිබඳව අදහස් කීපයක් මාත්‍රිකා කීපයක් එතකොට අපි කාටත් මේ මරණය ගැන පහසුවෙන් මෙනෙහි කරගන්න අවස්ථාව ලැබෙනවා පළවෙනි කාරණේ තමයි මරණ පරියෝසානං මේ ජීවිතං ජීවිතමේව අනියතං මරණං නියතන්ති අන්නේ විදියට හිතීම මොකද්ද මේකේ අදහස මගේ ජීවිතය මරණය කෙලවර කොට ඇත්තේය මේ ජීවිතය එබැවින් අනියතයි මරණය නියතයි කියලා නිතර හිතනවා. දෙවෙනි පියවර තමයි මරණානුස්සතින් එත්ත මරණං මරණන්ති වාචයේ. මොකද්ද මේකේ අදහස? මේ පරණ කමඨාන් ක්‍රමයක් මේක. මරණානුස්මතිය ගැන වඩනවා ඒක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. මරණං මරණං මරණං මම මැරෙනවා මැරෙනවා කියලා නිතර හිතීම. මරණං මරණන්ති වාචයේ මරණං මරණං කියලා නිතර මනසින් මෙනෙහි කරනවා. ඒක ඉතින් ඕන වෙලාවක පුළුවන් නේ ඇත්තටම. තුන්වෙනි පියවර තමයි uppattiya sahe vedang මරණං ආගතං සදා මාරණත්තාය ඕකාසං වදකෝ විය ඒසති. ඔන්න තවත් වැදගත් ගාථාවක්. මරණය උපත සමගම ආයේය. ඉපදෙනකොටමයි මම මරණය අරගෙන ආවේ. මරණය වදකයෙක් වගේ මා පසුපස මා නැසීමට ඉඩ අවකාශ සොයමින් ඒසති මාව ලුහු බඳිනවා කියන අදහස. හතරවෙනි පියවර තමයි දහරාච මහන්තාච යේබාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායන. හරිම ලස්සන ගාතාවක් ඒකක්. දරුවෝ වැඩිහිටිය උගත් අය නුගත් අය කියන සියලුම දෙනා ඒකාන්තෙන් මැරෙනවා කියලා හිතනවා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බලවත් රජගොල්ලෝ සක්විති රජගොල්ලෝ හැම කෙනෙක්ම දේවල් භෞතිකව බලවත් අයත් ආධ්‍යාත්මිකව බලවත් අයත් ලෝකයේ මෙතෙක් ඉඳපු හැම කෙනෙක්ම ලොකු කුඩා හැම කෙනෙක්ම මරණයටපත් වෙලා තියෙනවා ජීවි අජීවි අජීවි හැම දෙයක්ම ජීවත් වෙන සත්වයොත් අජීවි හැම දෙයක්ම හට ගැනීමත් සමගමයි මරණය කියන එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ අතු දැකලා ඇති ওই ලී කොටන් වල සමහර තැන්වල කැලෑ බදව මිනිස්සු වැඩි ගැවසෙන්නේ නැති තැන්වල ওই නයි හතු පිපෙනවා. නයි හත්ත උඩට එනකොටම ඒ නයි හත්ත උඩ පස් පිටක් තියෙනවා. මොකක්ද ඒකේ අදහස? ඒකත් උපමාවක්. ඉපදෙනකොටම අර මරණය අරගෙන එනවා වගේ අපි කවුරුත් ඉපදෙනකොටම මරණය ඔළුවේ තියාගෙන යනවා කියන එක තමයි ඒකේ අදහස. අන්න බලන්න. පස්වෙනි පියවර තමයි මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අබින්හං පච්ච වෙක්කි තබ්බක්. ඉත්‍යාවා පුරිසේනවා දහට්ටේනවා පබ්බජිතේනවා. තමන් නිතර හිතනවා මම මරණය ස්වභාව කොට ඇත්තෙමි. මම ඉපදලා දින්නේ මැරෙන්නමයි. මරණය ස්වභාව කොට ඇත්තෙමි. මම මරණය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි. මම අමරණීය කෙනෙක් නෙවෙයි. මම ඒකාන්තයෙන් මැරෙනවා. ඒ නිසා ස්ත්‍රී පුරුෂයන් විසිනුත්, ගිහි පැවිද්දන් විසිනුත් නිතර නුවණින් Tamange කිසි කටයුත්තක් පමා කරන්නේ නැතිව, කල් දාන්නේ නැතිව හොඳට සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන්, සැනසීමෙන් මරණය පිළිබඳව මෙනි හිතමින් අප්‍රමාදයෙන් කටයුතු කිරීම සිහියෙන් විසීම මරණය පිළිබඳවත් මෙනෙහි කරමින් සිහියෙන් විසීම අපි කාටත් සැනසීම පිණිස හේතු වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හොඳට මේ ජීවිතයේ පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන් හොඳ පැතිකඩක් තමයි මේ මරණානුස්මති භාවනාව කියලා කියන්නේ. දැන් අපි ඇත්තටම අපි කරන්න ඕන දේ මොකද්ද? හිත හදා ගැනීමනේ. හිතට හොඳට අපි සැලකුවොත් හිත හොඳට අපිට හදාගත්තොත් හිත හොඳට අපිට සැලකනවා. දැන් අපි පෙර භවවලදී හොඳට හිතට සැලකපු නිසා තමයි කුසලය පින මේ මනසේ බලවත් ආකාරයට වඩපු නිසා මේකේ යොදෝ යොදවා ගත්ත නිසා තමයි මේක වෙන කාටවත් කරන්න බෑනේ. තමන්මනේ මේකේ දෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අපිට මේ සැප ලැබිලා තිබෙන්නේ. ඒ නිසා තමයි දැක්ුවේ ධම්මපදයේදී චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහ යම් කිසි කෙනෙක් සිත හොඳට හඳුනාගෙන দমনය කරගන්නවද ඒ කෙනාට ඒකාන්තයෙන්ම සැප ලැබෙනවා කියන එක දැක්කුවා. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ අපේ ස්වභාවය තමයි මේ සෑම මොහොතකම අපේ මනසේ බලවත් වෙලා තියෙන්නේ මොකද්ද? ලෝභ, දෝෂ, මෝහ. ඒක තමයි ස්වභාවය. අලෝභ අදෝස අමෝහ කියන කුසල සිතිවිලි බලවත් පවත්වා ගන්නටයි අපි කවුරුත් උත්සාහ ගන්නට ඕනේ. පින්වත්නි අංගුත්තර නිකායේ ඒකක නිපාතේ අදන්ත වර්ගයේ දසවෙනි සූත්‍රයේ තියෙනවා මේ සිත පිළිබඳව බොහොම ලස්සන බුද්ධ දේශනාවක්. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. යං එවං භාවිතං බහුලීකතං සුඛාවහං හෝති යත ඉදං චිත්තං චිත්තං භික්කවේ භාවිතං බහුලීකතං සුඛාවහං හෝති හරිම ලස්සන දේශනාවක් මේක මොකද්ද මේකේ අදහස මොකද්ද මේකේ අදහස තේරුම මහණෙනි යම් කිසි කෙනෙක් හොඳට මනස දියුණු කරගන්නවද ඒ කෙනා අප්‍රමාණ සැප ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා මේ මරණානුස්මති භාවනාව මෙතන මේ දේශනාවේ දැක්ුණේ මොකද්ද? නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. යං ඒවං භාවිතං බහුලීකතං සුඛාවහං හෝති. මහණෙනි හිත දියුණු කර ගැනීම තරම් දෙයක් සැප ලැබෙන්න තව දෙයක් මම දකින්නේ නැහැ කියලා. ඒකේ මොකද්ද අපි උත්සාහවත් කරේ? මනස සිත දියුණු කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේ අපිව උත්සාහවත් කරලා තිබෙන්නේ. ඒ නිසා පින්වත්ටි මේ මනස සූපත් කරගන්නට තියෙන කෙලෙස් සංසිඳවා ගන්නට තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ මරණානුස්මති භාවනාව අපේ මනසේ අපි හොඳට මේක අවබෝධ කරගෙන නිතර නිතර හුරු පුරුදු කර ගැනීම ඊළඟට පින්වත්ටි අපි මේ දේශනාවේ අවසානයට එනවා. මේ මරණ සතිය ගැන දක්වනකොට ආකාර 8ක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. කෙටියෙන් ගත්තොත් වචන මාත්‍රයේ පමණක් වදක පච්චුපාන වදක පච්චු ප ဋ ාණතෝ මේ හරියට වදකෙක් මොහුගේ හිස ගසා දමන්න ඕනේ මොහුගේ හිස ගසාගෙන දමන්න ඕනේ කියලා පසුපස්සෙන් එනවා වගේ මරණය අපේ පස්සෙන් එනවා. සම්පatti විපත්තිතෝ කවර ආකාරයක සම්පත් තිබුණ සම්පතක් තිබුණා විපත්තියෙන් ඒක ඉවර වෙලා යන. ඒ වගේ මේ ජීවිතයත් එකවරම විපත්තියකින් අවසන් වෙන්න පුළුවන් කියන එක. තුන්වෙනි පියවර තමයි උපසංහරණතෝ. අනිත් අයට මේ ලෝකයේ මරණය ඕන තරම් ඇති වෙලා තිනවා ඒ වගේම මා වෙතත් මරණය කොයි වෙලාවෙ හෝ එළඹෙනවා කියලා සිටීම. ඊළඟට හතරවෙනි පියවර තමයි කාය බහු සාධාරණතෝ. මේ ශරීරය කියන එක කැඩෙන බිඳෙන අබල දුබල වෙන එකක්. ඒ අබල දුබල වීමත් එක්ක මගේ මරණය සිද්ධ වෙනවා කියන එක මරණයත් එක්ක හිතන්න පුළුවන්. පස්වෙනි එක තමයි ආයු දුබලතෝ. ආයුෂ කියන එක මේ තනාග තියෙන පිරිබිඳුවක් වගේ. ඒ නිසා ආයුෂ දුර්වල වීමත් එක්ක මරණය සිද්ධ වෙන්න පුළුවන්. අනිමිත්තතෝ. මේකට වෙලාවක් තීරණයක් එහෙම ඇත්තේ නැහැ. ඕන වෙලාවක මරණය සිද්ධ වෙන්න පුළුවන්. අද්දාන පරිච්ඡේදතෝ ජීවිතේ මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කන පරිච්ඡේද ඕන වෙලාවක මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි දුවන් මරණං අද්දුවන් ජීවිතං කියන එක තමයි බුද්ධ දේශනාව. මරණය ඒකාන්තයි ස්ථිරයි ජීවිතය අස්ථිරයි. ඒ නිසා පින්වත්නි මේ වෙලාවට අනුව අපි පැහැදිලි කරගත් ආකාරයට මරණය ගැන අපි නිතර මෙනෙහි කරන්නට ඕනේ. මේ කාලේ හැටියටත් මරණය ගැන දකින්නට ඕනේ.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 ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු Thank you.